අප මේක ලබල දිල තියෙන්නේ ඔබ සියලු දෙනා යම් කාලන්තරයක් ඉතාමත් බයෙන් ගත වූ කාලයක් තිබ්බා. ඒ කාලේ නිර්භීතව ඒ කරපු සේව තුළින් අප හිතුවා ඒ කළගුණ සලකන ආණ්ඩුවක් වශයෙන් අපි කළ යුතුයි කියලා. ඉතින් නිරන්තරයෙන්ම ගයන්ත මගෙන් හැමලාම මාධ්‍යයට මොනවද කරන්න පුළුවන් කියලා හැමලාම අහනවා. ඉතින් මම හිතුවා මේක අපි එකට මේක ලබා දුන්නා නම් මේක හොඳ දෙයක්. මේ අවස්ථාව කාරුණික ඉල්ලනවා මාධ්‍යයෙන්. අපි සියලු දෙනාම ලබා දෙනවා වගේම මාධ්‍ය ටිකක් ප්‍රවේශමින් මේක ලියන්න පටන් මේ මෑතකදී මාධ්‍ය අවශ්‍ය දේ ලියනවට වැඩිය අවශ්‍ය නොවන දේවල් ලියනවා. ලියන්න පුළුවන් ඕන දෙයක් කිසි ප්‍රශ්නයක් නෑ මාධ්‍ය නිදහස. නමුත් සත්‍යතාවය තුලින් ලියන්න කියන එක අපි කාටද කියනවා.